එහෙමයි ස්වාමින් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ හේතුඵල දහම අනුව සිතෙහි හටගන්නා කුසල් අකුසල් සිතුවිලිමද සංසාරයේ ගමන් කරන්නේ කර්මය අනුව ශරීරය වෙනස් වෙනවා අසා තිබෙනවා සිතුවිලි පිරිසිදු බවින්ම නිවන අවබෝධ වෙනවාද ඒ ප්‍රශ්නේ ආයෙ කියවන්න බලන්න හේ ස්වාමින් වහන්ස හේතුඵල දහම අනුව සිතෙහි හටගන්නා කුසල් අකුසල් සිතවිලිමද සංසාරයේ ගමන් කරන්නේ එතකොට හේතුඵල අනුව සිද්ධ වෙන කුසල් අකුසල් සිතුවිලිමද සංසාරයේ ගමන් කරන්නේ දැන් සිත ඇති වෙච්ච තැනම නිරුද්ධ වෙනවා ඒක ආයි ඉස්සරහට යන්නේ නැහැ. ඊළඟට වෙන සිතක්, ඊළඟට වෙන සිතක් තමයි ජනිත වෙන්නේ. හැබැයි ඒ සිත නිසා යම්කිසි ශක්තියක් ගොඩ නැගුණානේ. ඒ ගොඩ නැගුණු ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. ඒ ශක්තිය අර ඊළඟට ඊළඟට ඇති වෙන ඒවට යම් බලපෑමක් ඇති කරනවා. දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගත්තොත් අපි ගිනි පෙට්ටියක් ගන්නවා. ගිනි පෙට්ටියක් අරගෙන අපි හිතමු එකේ කූරු 50ක් තියෙනවා කියලා. එක කූරක් පත්තු කරනවා, වහාම නිවනෝ ඉවතට දානවා. ඊළඟ කූර ගන්නවා ඒකත් ගිනි පෙට්ටියක් අතුල්ලලා දල්වනවා දැල් වෙනකොටම අපි නිවනවා දැන් මෙහෙම අර කූරු 50ම වේගෙන් දල්වමින් නිවා දමන දැන් ගිනි කූරු ටික ඔක්කොම දැල්විලා නිවිලා ඉවරයි නමුත් ඒ කාමරයේ ඇතුලේ අර ගිනි කූරු දැල්වීම නිසා ඇතිවෙච්ච යම් උණුසුමක් ඉතිරි වෙලා තියෙනවා යම් දුම් ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඊට පස්සේ එතනින් එහාට ඒ කාමරේ ඇතුලේ මොනවද කරන්නේ? ඒ කරන ඒවට අර උණුසුමයි අර දුම්වලයි බලපෑම ඇති වෙනවා. දැන් අර ගිනි කූරු නැහැ ඒවපත් වෙලා ඉවරයි. ඒවා දැල්ලත් නැහැ. හැබැයි ඒක නිසා හටගත්තු යම් ශක්තියක් දැන් මේ කාමරේ ඇතුලේ තියෙනවා. ඒ තියෙන ටිකෙන් ඊළඟට ඒක ඇතුලේ සිද්ධ වෙන ඒවට බලපෑම් ඇති වෙනවා. දැන් අපි කෙසෙල් කෙසෙල් වලක් හාරලා ඒකට කෙසෙල් කැන් අහුරලා උඩින් වහලා අර පොඩි සිදුරක් තියලා ඒකට දුම් ගහනවා. ඒතර දුම් ගැහුවෙන් පස්සේ අපි ගින්දර ටික නිවලා දානවා. ගින්දර ටික නිවලා දැම්මන් පස්සේ එතන ගින්දර නැහැ. හැබැයි අර දුම් ටිකෙන් අර කෙසෙල් වලට යම් බලපෑමක් ඇති වෙනවා. අන්න ඒ වගේ සිත ඇති වෙලා සිත නිරුද්ධ වෙනවා. අර ගිනි කූරු දල්වලා නිවුවා වගේ. හැබැයි ගිනි කූරු ටික දැල්ව දැල්ව නිවා දානකොට ඒ හැම ගිනි කූරක් දැල්වෙනවත් එක්කම දැල්ලත් එක යම් තේජෝ ශක්තියකුත් හටගන්නවා. ඒ හටගන්න තේජෝ ශක්තිය අර ගිනි කූරේ දැල්ල නිව්වයි කියලා තේජෝ ශක්තිය එකපාරට නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක ටික කාලයක් රඳා පවතිනවා. ඒ පවතින කාලය අනුව ඊළඟ ඒවට බලපෑම් ඇති කරනවා. ඒ වගේ දැන් මේ අපි දල උපමා මේ කියන්නේ භෞතික වශයෙන්. ඉතින් මේ නාම ධර්ම වල ඊට වඩා ගොඩාක් සූක්ෂම ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. නමුත් අපිට හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් තමයි එතන සිද්ධ සිතක් ඇති වෙලා නැති වෙනවා. එතකොට මේ සිත පිළිබඳ මොකුත්වත් එතන නැහැ. සිත නිරුද්ධ වුණාම හැබැයි ඒකෙන් ජනිත කරපු ශක්තිය ඊළඟ ඊළඟට හට ගන්න සිත්වලට යම් බලපෑමක් ඇති කරනවා. ඒක තමයි කර්ම ශක්තිය. ඔව් දැන් ඊටු ටික කියන්නේ ප්‍රශ්න. ඊටු ටික කර්මයේ අනුව ශාරීරිය වෙනස් වෙනවා අසා තිබෙනවා. සිතුවිලි පිරිසිදු බැවින්ම නිවන අවබෝධ වෙනවාද? ඔව් ඉතින් අර කර්ම වේගය කයට බලපානවා විතරක් නෙමෙයි කයට බලපානකොට ඒවා සිතටත් යම් යම් බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ කර්මය සිතට ඍජුව බලපෑම් ඇති කරන්නට පහසු නැහැ. කර්මය විසින් බලපෑම් ඇති කරන් ඒ කියන්නේ සිතට ඍජුව බලපෑම් ඇති කරන්න පහසු වෙන්නේ උත්පත්ති ක්ෂණයේ. සිතට කර්මය ඍජුවම බලපාන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී. ඒක තමයි කර්මය විසින් සිත සම්පූර්ණයෙන් පරිවර්තනය කරන වෙනස් කරන අවස්ථාව. ඒ කර්ම සිත හටගත්තට පස්සේ එතනින් එහාට ඒ උත්පත්තියට දායක වූ කර්ම ශක්තියෙන් තමයි ඒතනත්තාගේ ජීවිත කාලය මුළුල්ලේම ප්‍රධාන සිත් පරම්පරාව කියන්නේ භවාංග චිත්ත පරම්පරාව ක්‍රියාත්මක කරවන්නේ අර උත්පත්තියේදී ගත්තු සිතන. ඒ නිසා අමතර කර්මවලට කොච්චර බලපෑම් කරන්න උත්සාහ කළා වුණත් අර ප්‍රධාන සිතට බලපෑම් ඇති කරන්න බෑ. හැබැයි ඒ කර්මයට පුළුවන් කයට බලපෑම් ඇති කරන්න. කයට බලපෑම් ඇති කරනකොට ඒ කයේ ඇති වෙන වෙනස්කම් එක්කලා ඒතනත්තාගේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ වෙනස් වෙන්නට පුළුවන් අර කයට ඇති කරන බලපෑමත් එක්ක. ඒ නිසා සිත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්නේ භවාංග සිත නෙමෙයි ඒ භවාංග සිතට අමතරව ඇති වෙන චිත්ත වීතිවල යම් යම් වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. ඒවට කියනවා ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාකයේදී ඍජුවම රූප කොටස වලට බලපෑම් ඇති කරන්න කර්මය සමර්ථයි. ඒ රූප කොටස වලට බලපෑම් ඇති කිරීම හරහා චිත්ත වීති අමතර චිත්ත වීති ඇති කරන්නට පුළුවන්. හැබැයි භවංග චිත්තයට බලපෑම් ඇති කරන්න බෑ. ඒ නිසා කර්මය විසින් ඍජුවම සිතට බලපෑම් ඇති කරනවා කියලා මේ ඒ කර්මය නිසායි මට මේ தত্ত্বය ඇති වුනේ කියලා එහෙම කියන එක යෝග්‍ය නැහැ. අපි අපි පෙර දිනෙත් කිව්වා අපි හිතමු දැන් රූප කොටාස වෙනස් වුණා කියලා රූප කොටාස වෙනස් වෙනකොට චක්කු විඥානය වෙනස් වුණා කියලා. නමුත් ඊට පස්සේ චක්කු විඥාණයෙන් ගන්න අරමුණ තීරණය කරන්නේ මනසින්. එතකොට අපි සති සම්පජඤ්ඤයෙන් හිටියොත් ඒතනත්තාට අර වොත්තපන සිතෙන් එහාට අකුසල් ඇති නොවි මේක පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් මේක පරිවර්තනය කරගන්න බැහැ කියලා කියන්නේ තමන්ගේ දුර්වලකම. ඒක කර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. කර්මය විසින් කය වෙනස් කරනවා අර ඇති කරන චිත්තයන් වෙනස් කරන්න යම්කිසි පසුබිමක් හදනවා. එතනට එනකන් කර්මය විසින් කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට අපි මේ සම්බන්ධව ගන්න ප්‍රතික්‍රියාව මොකක්ද කියන එක තීරණය වෙන්නේ කර්මය මත නෙමෙයි. ඒක අපි සති සම්පජඤ්ඤයෙන්ද අසති අසම්පජඤ්ඤයෙන්ද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණය මතයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කර්මජ. ඒවා කයින් ඒවා කර්මයෙන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි මනෝ විඥානය කියන එක කර්මජ නෙමෙයි. ඒ නිසා ප්‍රධාන භවාංගසිතත් මේ පංචද්වාරයෙන් ගන්න ආරම්මණයන්ට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන කාරණය කර්මයට හිලව් කරන්න බෑ කර්මය විසින් කය වෙනස් කරන්න පුළුවන් පංචේන්ද්‍රයන්ගෙන් ගන්න ආරම්මන ස්වરૂපය වෙනස් කරන්නට පුළුවන් ඒ වෙනස මත අපි කුසල් සිත් ජනිත කරගන්නවද අකුසල් සිත් ජනිත කරගන්නවද කියන එක මානසික පුහුණුව මතයි තීරණය. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් බාහිරින් එන කර්ම වේගයේ කුමක් වුණත් සිත පිරිසිදුව පවත්වාගෙන ප්‍රඥාව අවදි කරන්න ඒ තනත්තාට නිවන් දකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හැකියාව ඇති වෙන්නේ අර භවාංග සිත ශක්තිමත් නම්. එතනට ශක්තිමත් කුසල් සිතක් හේතුක කුසල් සිතක් බලපාලා තියෙනවා නම් එතන දුර්වල වුණොත් අර ටික කරන්න බෑ. ඒ නිසා සිතේ පිරිසිදු බව තමයි නිවන් අවබෝධයට හේතු වෙන්නේ. අවශේෂ කර්ම ඕනම එකක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උත්පත්තියේදී ප්‍රතිසන්දිසිත ඇතිවීමේදී අකුසලයක් බලපෑවෙන්නේ නැත්තම් එතනින් පස්සේ අකුසල් බලපෑවයි අකුසල විපාක බලපෑවයි කියලා නිවනට ඍජු බාධාවක් ඇති කරන්න බෑ නිවනට බාධා ඇති වෙනවද නොවෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ කර්ම වේගයට අපි ප්‍රතික්‍රියා දක්වන ආකාරය මත. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타ත්ම පැහැදිලි ඒ වගේම වැදගත් පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එපමණයි.